ඒ ඒ රූප ප්‍රමාණය. එහෙම නැත්නම් රූපය පිළිබඳ තියෙන ප්‍රාර්ථනා. ඊට පස්සේ වේදනා සඳහා. දෙඤ්ඤං සැප කියන එක තමයි කියන්නේ. සැප දෙඤ්ඤං කිව්වොත් අපි ගෙවල් දොරලු කස් තියලා රට රාජ්‍ය අතහැරලා ගිහිල්ලා සැප හොයනවා. ඊට පස්සේ සංඥාවල් සඳහා අපි නොකරන දෙයක් නැහැ. අපේ ජීවිතේ සුන්දරම වයස අවුරුදු 6 ඉඳලා 5 ඉඳලා 25 30 වෙනකන් කම්බුරන්නේම මොකටද මේ? ඉගෙන ගැනීම සඳහා. මොකද්ද මේ? සංඥාතෝගයක් ඔළුවේ දා ගන්නවා ඊට පස්සේ අපිට නමේ යකට එකතු වෙනවා මේ මේ මෝඩයා මේ තක తీරුවා මේ මේක බූරුවා කියලා වගේ නන් ටිකක් දා ගන්නවා. එච්චර තමයි. දා ගන්න බැරි වෙච්ච අයට ඒක හරිම කනගාටු. දාගත්ත කට්ටිය දෙනවා උරචක්‍රමාලි දාගත්ත වගේ මල කරදරයක් කියලා. ඔය සංඥාට අපි නටන නැටිලා අපි හිතනවා අනිවාර්යයෙන්ම අපේ પરම්පරාව හිතනවා අපේ අම්මලාට තාත්තලාට වැඩිය අපි උසස්. අපි දියුණුයි. අපි යමක් දානවා. ඉස්සර වගේ ඔය ඔය මේ බයි වැඩ ගොන් වැඩ ඉව කරන්නේ අපි එහෙම නෑ අපි මෙහෙමයි අපි මෙහෙමයි කියාගෙන අනේ මේ සංඥාවෙම නැත්නම් අපි අඳුරේ කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ පුරාජීරු කියනවායි කියලා. වාසිබස් දඩනවායි කියලා. එච්චරමයි අද ලෝකේ තියෙන්නේ. සංඥා පිළිබඳ ප්‍රාර්ථනා. ඒක තමයි අපිට දෙන්න හදන්නේ මේ ප්‍රවෘත්ති වලින් මේ සෝෂල් මීඩියා වලින් එහෙම නැත්නම් මේ නව කතා වලින් අපිට දෙන්න හදනවා මේ උඹට මෙහෙම වෙන්නේ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ සඳහා අපි දඟලන දැඟලිල්ල තමයි ඒකට අපි ගන්න ප්‍රයත්නය එහෙම නැත්නම් ඒකට අපි කියනවා ප්‍රතිසංස්කරණය කිරීම කියලා තමයි සංස්කාර කියන්නේ. සංකරෝති අபிසංකරෝති පටිසංකරෝති අபிසංකරෝති කියලා කියන මේ gedarak නඩත්තු කරන මේක ප්‍රතිසංස්කරණය කරන්න එපායි. ඒ අපි නිතරම රූප ප්‍රසංස්කරණය කරනවා, වේදනා ප්‍රසංස්කරණය කරනවා, සංඥා ප්‍රසංස්කරණය කරනවා, සංස්කාර සංස්කාර ප්‍රසංස්කරණය කරනවා. ඊට පස්සේ විඥානයේ අයියා වෙලා, රජ වෙලා, එයා අන්ධහැර පහගෙන විසිල් ගහගෙන යනවා. ඉතින් මේක ආගමෙන් පොරොන්දු වෙනවා අපි. ඔයා කැමැති රූපයක් අපිට ලබන ආත්මෙ දෙනවා. ඔයා කැමැති වේදනාවක් ලබන ආත්මෙ දෙනවා. ඔයා කැමැති සංඥාවක් ලබන ආත්ම දෙනවා. පොඩි දෙයයි තියෙන්නේ මේ දැන් ඉන්න අපේ පින් කැඩේට කීයක් හරි දාන්නකෝ. සිම්පල්. ඒක ලියලා තියෙනවා මේ සිද්ධාර්ථ චරිතයේ ලියනකොට Ernest Heming Ernest Hemingway yes. එයා ලියලා තියෙනවා මේ අනාගතයේ බදු දීලා ගසා කන කෑමට තමයි ආගම කියලා කියන්නේ. අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ. දැන් හැබැයි සෑහෙන ගාණක් ඉන්නවා දේව ධර්මයේ අදහන් නැති කට්ටිය. පිටරට තියෙන දේව ධර්ම විතරනේ ඒගොල්ල කිසිම ආගමක් අදහන්නේ නැහැ කියන කට්ටිය තමයි හුඟක් කොමියුනිස්ට් අදහස් tie නැත්තු. නැත්නම් හැම කෙනාම අහුවෙලා තියෙන්නේ මේ දෙඤ්ඤන් සල්ලි වලට අනාගතය පිළිබඳව. ඉතින් මේක අපේ කොතනදීද ගිලිහෙන්නේ නැත්නම් සතියට මේක කොතනදීද අදාළ වෙන්නේ? සතියදී කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියන එක සාමාන්‍ය අද පවතින සමාජ ධර්ම වල නැත්නම් සාමාන්‍ය බුද්ධ ධර්ම කියන විශේෂය ඇත්තේ නැහැ. මොකද ඒක ප්‍රාර්ථනා ඇති කරන එකක් නේ අපිට දීලා තියෙන්නේ. බුද්ධ ආගමේ අරනිකාය වේවා මේනිකාය වේවා මහායාන වේවා තේරවාද වේවා භවනා කරන අට්ටිය වේවා නැති කට්ටිය වේවා වෙන ආගම් වේවා ඔක්කොගෙම තියෙන මානවය පිළිබඳව මානවයට මොකද්ද නොපෙනෙන බලාපොරොත්තුවක් ඇති කරලා ඒක කරන්න නම් මේක කරන්න ඕනේ කියලා එක්කෝ ශික්ෂාපද දානවා එහෙම නැත්නම් දාන ආදී දසවස්තු කුසල් තියෙනවා නැත්නම් දස දාන වස්තු තියෙනවා ඉතින් මේක පිළිබඳ හරියට උපහාසයෙන් බලන පිරිසකුත් ඉන්නවා මගේ අවුරුදු 26 වෙනකම් මං හිටියෙත් එතන තමයි. මම තන්නේ ක්‍රම විකාරයක් තියෙන කියලා. මොකද මම විද්‍යාධ්‍යාපනය ලැබුවේ. විද්‍යාධ්‍යාපන ලැබුවා ඕනේ බොත්තමත් අද කරපුවා ඕනේ දෙයක් හම්බ වෙනවා. මොකටද පිං? අතමිට කාසිය බණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මං දිවි ලෝකෙම වවන්නම් කියලා අපි ඒ දවස්වල රැස් සීදකට තමයි හිටියේ. නැත් ඉස්සරහට යනකොට උපාදි ලැබනකොට පශ්චාත් උපාදි ලැබනකොට වෙනවා මේ අකුණ්ඩ තාම තේරෙන්නේ නැති උනාට ලුණු මිරිස් කන ඕන කෙනෙකුට තියෙනවා රට යන්නේ නරකට කිය. මම යන්නෙත් නරකට කියලා. ඒක තේරෙන්නේ නැති කෙනෙක් ඇත්තේ නැහැ. ඉතින් මේක තේරුම් අරගත්තයි වට මේ බයටවත් අඥාන උපේක්ෂාවත් නෙවෙයි උන්ත සතියේ. උන්ත එලඹ සිටි සිහියේ. එහෙම නැත්නම් අපි කියනවා සංස්කාර උපේක්ෂාව ඇතුව සංස්කාරයන් පිළිබඳ උපේක්ෂා ඥානෙ තමයි අටාරස විපස්සනා ඥානවල අන්තිමටම තියෙන සංකාරූපෙක්ක ඊට පස්සේ තමයි අනුලෝම ඥාන ගෝත්‍ර භූ ඥාන එන්නේ. ඉතින් ඇත්තට මේ කියන ශුන්්‍යත විමුක්ෂය අපණහිත විපෝක්ෂය අනිමිත්ත විමුක්ෂය එන්නේ ඔය සංඛාරූපේක්ෂා ඥානවලින් පස්සේ එන අනුලෝම ඥානවල. දැන් අපි ආර්යයන් වහන්සේ නමක් වෙන්න හදන වෙලාවේදී ඒකට අනුගත වෙන වෙලාවේදී අනුව පහළ වෙන එකට අනුලෝම ඥානය කියනවා. එතකොට මේක විමුක්ෂ මුකෙන් පෙනී හිටිනවා. සංඤ ශුන්්‍යත විමුක්ඛය අනිමිත් විමුක්ඛය අපනිහිත විමුක්ඛය කියලා. දැන් මේ ගණන් හදන්නේ අනිමිත්තානුපස්සනාව වගේ ශුන්‍ය අපනිහිතානුපස්සනාව අපිට කොතනදීද භාවනාදී හම්බ වෙන්නේ කියලා. ඒක අපි මුලින් පටන් අරගත්ත පංච අනුග්‍රහිතේ තියෙන්නේ සීලානුග්‍රහිතේදී අපිට ඒක හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒක සමහර විටක ගැඹුරින් හිතේ තැම්පත් වෙලා තියෙන්න පුළුවන් පස්චිම භවිකයාගේ. එයා සීලේ අල්ලගන්නේ රැක ගන්න නෙවෙයි. ඒක සීලේ යම් තාක්ද ඒක සමාධියේ වැඩිම සඳහායි. සමාදත්තාය. ඒක එහෙම තමයි මේ පුන්ත පුන්නමන්තානිච්ච ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාංශහානේ ආයසුතිනි ඔබ සීල ශික්ෂාව රකින්නේ ඇයි කියලා අහනවා. ඒක හුදු සමාධි ශික්ෂාව සඳහා. ඒතකොට සමාධි ශික්ෂානේ ඒක හුදු දිට්ඨි විසුද්ධිය සඳහා කියලා එකින් එක එකින්ගේ පෙන්වන නිසා හොඳටම දන්න පස්චිම භාවිකයට සීලේ උනත් ඒ පණිදි නැති ගතිය තියෙන්න පුළුවන්. නමුත් අපි අපි දන්න මේ අපිට උගන්වන සීලය තුල එහෙම එකක් නෑ. ඒකෙන් තියෙන්නේ අර කම්ප වෙනවා මේ කම්ප වෙනවා කියලා අපිට පොරොන්දු ටිකක් තමයි තියෙන්නේ සීල් රැක්කොත් කියලා. ඒක බුදුහාමුදුරු අනුමත කරනවා. ඊට පස්සේ සමාධිය වඩන වෙලාවේදී අපිට බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්, දිවි ලෝකෙට යන්න පුළුවන්, මේ චිත්ත මොනද දිබ්බ චක්කු ඥාන ලබන්න පුළුවන්, දිබ්බ සෝත ඥාන ලබන්න පුළුවන්, අහසෙන් යන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි මම මට විද්‍යාව ගන්න පුටීච මට හම්බුණා පස්සේ දවසක ඇත්තටම අම්මා කෙනෙක් වගේ ඊට පස්සේ කිව්වා මම භාවනා කරනවා කරමුද කියලා. අනේ බෑ. මේ තියලා ඉස්සර නම කියලා කතා කරේ දැන් ඉතින් ස්වාමීන් වහන්සේ කියලා කතා කරන්නේ. ඊට පස්සේ මං ගියා ඉතින් මෙච්චරයි ඉතුරු වෙන්නේ මැඩම් ඒ නිසා අපි මොනවද නෑ මං එහෙම හිතන්නේ නැතිලු. එයා මේ නාඩගමක ඉන්න ගිනස් වාර්තාපතර ගිය තරම් දක්ෂ නිලියක්. එයා කියනවා මම මට දුකක් කියනකොට මම බලාපොරොත්තු වෙන ඔබ වහන්සේ අපේ ගෙදර තියෙන කොස් ගහට උඩින් අහසෙන් පහළ වෙලා මට උදව් කරයි. ඉතින් ඇතිනේ ඒක. ඔබ වහන්සේ මගේ හොඳම ගෝලෙක්. ඒ දවස්වල මම හොඳ ගෝලයා නෙවෙයි. මගේ පොත විසිකිරුවේ ජනේලෙන් එළියට. ඒකට කීය කිය ඇඬුවා පස්සේ මම කිව්වා එහෙම කරපින්ද තමයි මෙහෙම හැදුනේ. ඒ දවස්වල එහෙම තමයි. දැන් මට ඔබ වහන්සේ මේ අහසට උඩින් පාවෙලා මට කරදරයක් වෙනකොට මගේ දරුවෙකුට වැඩිය මට උදව් කරයි කියලා හිතනවා. අපිට එහෙම තමයි භාවනාව අඳුල්ලා දීලා තියෙන්නේ. දිබ්බ චක්කු දිබ්බ තෝත මොනවද ඉතින් දන්නවනේ ඔක්කොම දෙල්ලන්නේ. ඒ වගේ බලාගෙන භාවනා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සීලයක් හරි ගමන රැකපන් අඩුවන්නේ කුල ගෞරවයේ නිසා හරි ගමන රැකපන්. එහෙනම් අපිට මෙහෙම මේ වෙනවා කියලා මොනවාරි හිතාගත්තර කමන්නේ බෑ සීල් රැකපන්. ඊට පස්සේ සමාධියත් වඩපන්. ඒකෙදි මට දිබ්බ චක්ක හම්බෙයි දිබ්බතෝ තමයි පයින් ඇවිදින්නවත් බැරි වුන් තමයි මේ උඩින් යන්න කතා කරන්නේ. ඉතින් මෙහි ඉන්න ඔය අදත් එක්කනේ කාසිමනේ සෝවන් කතාවක් ආවේ. මේත් ඇවිල්ලා තියෙන ලොකු සාන්ති ඉන්න කාලේ විශාල දානයක් දුන්නා. ලක්ෂ ගානක දානයක් සිංහල බෙහෙත් බඩු. හැම අවුරුදු 30 ගණක් කරලා තියෙනවා. දැන් මම හිතන්නේ 50 ගණක් කරලා තියෙනවා. ඉතින් ආපු වෙලාවේදී ප්‍රසිද්ධියම ඇහුවා අනේ ස්වාමීන් වහන්සේ මෙච්චර අපි මහන්සිලා දන් දෙනවා ඔබ වහන්සේලා අතර ඉන්නවද සෝවන් වෙච්ච සකදාම වෙච්ච කට්ටිය. ඊට පස්සේ ලොකු සංසකෝ ඉන්නව ඇති කියන්නේ නේ මේගොල්ලෝ මට. අමාරු වෙට ඉන්නව ඇති කියලා නිකන් දැන <laughs> බණ්ඩක උත්තර දීලා ෂේප් වුණා. ඊට පස්සේ ඉතින් ස්වාමීන් ඉන්නවනම් අහසෙන් යන්න පුළුවන්. ආ ඒක නම් මොකද්ද කපුටන්න පුළුවන්. <laughs> අර මනුස්සයාට පෙන දාගෙන වැටෙන්නේ. ඒකෙත් එච්චර මම අසයන්නේ වෙන්නේ කපුටන්න. දිබ්බසෝත අයියෝ මේ සෙල්ෆෝන් එකක් ගත්තාම දිබ්බසෝතනේ. තිබ්බ චක්කු අයියෝ මේ ටෙලිවිෂන් එකක් ගත්තා ඕන තරක වේල ඕන ගුණ අරපයක් බලතයි. ඉතින් ඕව තමයි කතාව.